ඉතින් මේ අවස්ථාව අපි සියලු දෙනාටම උදා වුණ මේ මොහොතේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්නට සූදානම් වෙලා ඉන්න මේ අවස්ථාවේ මම කල්පනා කළා මේ පින්වුතුන්ට ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ උතුම් වූ ස්ථානයක් තමුගේ ජීවිතය තුළ උපදවාගත්ත මාර්ගඵල අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේගේ සංඝ රත්නයේ කීර්තියට පාත්‍ර වුණ ශ්‍රද්ධා සම්පන්න ගිහි ශ්‍රාවකයෙක්ගේ චරිතයක් පිළිබඳව විස්තර කරලා දෙන්නට. ඉතින් මේ දේශනාව අංගුත්තර නිකායේ පස්වෙනි කොටසේ තියෙන සූත්‍ර දේශනාවක්. මේ දේශනාවේ නම තමයි වේසාලික උග්ග සූත්‍රය. මේ දේශනාව සමහර විට බොහෝ දෙනෙක් අසා නැති දේශනාවක් වෙන්නට පුළුවන්. මේ දේශනාව තුළ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ උන්වහන්සේගේ ශාසනය තුළ තමන්ගේ ජීවිතය දියුණු කරගත්ත අසිරිමත් ගිහි ශ්‍රාවකෙගේ ආස්තර අද්භූත කාරණා අටක් පිළිබඳව විස්තර කරනවා. ඉතින් මේ දේශනාව දේශනා වෙන කාලෙදී බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ. විශාලා මහනුවර කූටාගාර ශාලාවේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක්තරා දවසක මේ වේශාලික උග්ග කියන මේ ගෘහපතිතුමා පිළිබඳව කතා බහක් ඇති වුණා. වේශාලික කියලා කියන්නේ මේ විශාලා මහනුවර වාසය කරපු නිසා. උග්ග කියලා කියන්නේ මේ ගෘහපතිතුමාගේ නම. විශාලා මහනුවර හිටපු මේ උග්ග කියන මේ ශ්‍රද්ධා සම්පන්න මේ ගිහි උපාසකයා පිළිබඳව දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න මේ ධම්සභා මණ්ඩපේ පවා කතා බහක් ඇති වුණා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාලා අච්චරියේහි අබ්බූතේහි ධම්මේහි සමන්නාගතං උග්ගං ගහපතින් වේසාලිකං ධාරේතාති ඒ කියන්නේ මේ උග්ග කියන ගෘහපතිතුමාගේ ආශ්චර්ය අද්භූත කාරණා තියෙනවා ඒ ආශ්චර්ය අද්භූත කාරණා දරා ගන්නට කියලා භික්ෂුන් වහන්සේලාට දේශනා කළා එතකොට එදා ඒ ගිහි ශ්‍රාවකයෙක් තුළ පැවති ආශ්චර්ය අද්භූත කාරණා පවා සිත පහන් කර ගැනීම පිණිස භික්ෂුන් වහන්සේලාට දරාගන්නට කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒක බොහොම විශේෂ අවස්ථාවක් අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයක් තුළ දකින්න ලැබෙන දෙයක්. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන ඒ සිවණක් පිරිසකින් සමන්විත ශාසනයක්. මේ බුද්ධ ශාසනය තුළ ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන පිරිස තමයි මේ සංසාරේ ඈතර වීම පිණිස ධර්මයේ හැසිරෙන සීල සමාධි ප්‍රඥා වඩන පිරිස. එතකොට මේ එකිනෙකා මේ සියලු දෙනා මේ සංසාර ප්‍රශ්නයකට ගොදුරුණ අය. එතකොට පැවිදි කෙනෙක් වේවා, ගිහි කෙනෙක් වේවා, මේ සියලු දෙනාටම තියෙන පොදු ප්‍රශ්නයක් තමයි මේ උපත ලැබු මේ සංසාරේ මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙන විදවන්නට සිද්ධ වෙලා තියෙන මේ ජරා මරණ දුක් සෝසුසුම් කියන මේ මේ විවිධාකාර මේ දුක් සමුදායන් මේව මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙන දේවල්. එතකොට මේ කෙනා පැවිදි වෙන පමණින් ඒ ජරා මරණ වලින් නිදහස් වීම ඒ කෙනාට ලැබෙන්නේ නැහැ. පැවිදි වෙලත් ඒ කෙනා කළ යුතු දෙයක් තියෙනවා. ඒ වගේම තමයි ගිහි පිරිසකටත් බුදුරජාණන් වහන්සේ වදාලා ගිහි අය තම තමන්ගේ ගිහි කටයුතු කරගනිමින්, ඊවල දොරවල් වාසය කරමින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස යම්කිසි මාවතක සීල සමාධි ප්‍රඥා වැඩි යුතුයි. එතකොට මේ සියලු දෙනාටම තියෙන පොදු ප්‍රශ්නයක් ඒ නිසා මේ ධර්මයේ දිනු කරනකොට එකිනෙකාගේ ගුණධර්ම කෙරෙහි සිත පහදවා ගත යුතු ගැනීමට පුළුවන් හැකියාවක් මේ සිවණක් පිරිස තුළම තිබිය යුතුයි. විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාගේ භික්ෂුණීන් වහන්සේලාගේ ගුණයන් කෙරෙහි උපාසක උපාසිකාවන් සිත පහදව ගන්නවා වගේම උපාසක උපාසිකාවන් සතු යම් ගුණයක් තියෙනවා නම් ඒ ගුණය කෙරෙහි භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා සිත පාදවන්න සිටිය යුතුයි. එතකොට මේ ගුණයන් කෙරෙහි සිත පාදවා ගැනීමෙන් ඒ ගුණවත්කම දැකීමෙන් මේ මාර්ගය දියුණු කිරීම බොහොම පහසු දෙයක්. පුද්ගලයන් අඳුනා ගැනීම බොහොම පහසු දෙයක්. එතකොට දකින්නට තියෙන්නේ පැහැදෙන්නට තියෙන්නේ ඒ ශ්‍රාවකයන් තුළ පවතින ගුණයන්ට. ඒ නිසා මේ අවස්ථාවේදී අපිට මේ දේශනාව ආරම්භයේදීම පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ සිත පහදවා ගන්නට කියලා දේශනා කළා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ආශ්‍රයෙන් නැගී හිටලා බුදුරජාණන් වහන්සේ කුටියට වැඩම කළා. එතනින් එහාට මේ දේශනාව ගියේ නැහැ බුදුරජාණන් වහන්සේ වදාළේ සිත පහදවා ගන්න කියලා. ඉතින් මේ කාරණාවත් එක්ක එතන හිටපු භික්ෂුන් වහන්සේලාට ලොකු කුතුහලයක් ඇති වුණා. මේ විශාලා මහනුවර ඉන්න මේ උග්ග කියන ගෘහපතිතුමා ගැන ඇයි අපි හිත පහදව ගන්න කියලා. මොනවද මේ උග්ග කියන ගෘහපතිතුමාගේ තියෙන මේ ආශ්චර්ය අද්භූත කාරණා. ඉතින් මේ අතරේ මෙතන හිටපු එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ඒ ස්වාමීන් වහන්සේ කල්පනා කළා ඒ ස්වාමීන් වහන්සේට ඇති වුණු කුතුහලයේ කුමාරි සංසිඳව ගන්නට ඕනේ කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මොකද කළේ? පහුවෙනිදා උදෑසනින් නැගිටලා පාත්‍ර සිවුරු අරගෙන නගරයට පිටත් වෙලා ගිහිල්ලා පින්ඩපාතයට කල් තියෙන නිසා ඒ ස්වාමින් වහන්සේ කෙලින්ම ගොඩ වුණා ඒ විශාලා මහනුවර ඉන්න ඒ උග්ග කියන ගෘහපතිතුමාගේ නිවසට. මේ උග්ග කියන ගෘහපතිතුමාගේ නිවසට වැඩම කරනකොට හරිම සතුටින් ඒ උග්ග ගෘහපතිතුමා ඒ ස්වාමින් වහන්සේව පිළිගත්තා. පිළිඅරගෙන උන්වහන්සේට ආසනයක් සකස් කරලා දීලා උන්වහන්සේට ආසනයේ වැඩ ඉන්නට ආරාධනා කරලා ඒ ස්වාමින් වහන්සේට වන්දනා කරලා උග්ග ගෘහපතිතුමා පැත්තකින් ඉඳගත්තා. ඒ විදිහට ඉඳගත්තට පස්සේ දැන් අර ස්වාමීන් වහන්සේ මේ උග්ග කියන ගෘහපතිතුමාගෙන් මෙන්න මේ විදිහට අහනවා. ඒ ස්වාමීන් වහන්සේ මුසුවා පින්වත් ගෘහපතිතුමනි බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔබතුමාගේ ජීවිතයේ ආශ්චර්ය අද්භූත කාරණා අටක් තියෙනවා කියලා. මේ ආශ්චර්ය අද්භූත කාරණා ඔබතුමාගේ ජීවිතයේ තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළාට පස්සේ කැමැත්තක් ඇති වුණා අපිට ඇවිල්ලා මේ කාරණා පිළිබඳව දැනුවත් වෙන්න. මේ ගැන දැනගන්න. ඉතින් ඒ නිසා ගෘහපතිතුමනි අපිට කියන්න පුළුවන්ද ඔබේ ජීවිතයේ තියෙන මේ ආශ්චර්ය අద్భుත කාරණාට මොනවද කියලා? දැන් මෙහෙම ඇහුවට පස්සේ දැන් එතන හිටපු ඒ උග්ග ගෘහපතිතුමා සිනාමුසු මුහුණේ ඒ ස්වාමීන් වහන්සේට මෙන්න මේ විදිහට පිළිතුරු දුන්නා. රූපතිතුමා කියනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ කුමන අදහසකින් කොයි වගේ ආශ්චර්ය අద్భుත කාරණා අටක් මා තුල තියනවද කියලා දැක්කද කියලා නම් මං හරියටම දන්නේ නැහැ කිව්වා. ඒ වුණාට ස්වාමීනි මගේ ජීවිතේ මම හඳුනාගෙන තියෙන ආශ්චර්ය අద్భుත කාරණා අටක් නම් තියෙනවා. ඒ ආශ්චර්ය අద్భుත කාරණා අට මම ඔබ වහන්සේට කියන්නම්. හොඳට ඔබ වහන්සේ සවන් යොමාගෙන අහගෙන ඉන්න. මම මේ ආස්තර අද්භූත කාරණාට කියන්නම් කියලා. බලන්න දැන් මේ වෙලාවේ ඒ ගෘහපතිතුමාගේ ජීවිතේ දැන් බුදුරජාණන් වහන්සේ පවා ප්‍රශංසා කරපු කෙනෙක්. ඒ ප්‍රශංසා හැමුවේ ඒ ගෘහපතියාගේ ජීවිතේ අර සිටි උද්දාමයක් ඇති වුණේ නැහැ. ඒ ආශ්චර්ය අద్భుත කාරණා තිබිලා. ඒ තිබෙන ආශ්චර්ය අద్భుත කාරණාවට ලැබෙන ප්‍රශංසාවකටවත් උද්දාමයක් ඇති වුණේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් අපේ මේ ශ්‍රාවකත්වයේ තේරුම් ගන්නට බැරි ගොඩක් දෙනෙක් මේ අල්පමාත්‍ර ප්‍රශංසාවකට බොහොම ගිජු වෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවකදී මේ වගේ සිද්ධියකදී මේ වගේ ශ්‍රාවක චරිතයක් තුළින් අපිට තේරුම් ගන්න පුළුවන් මේ සැබෑ ශ්‍රාවකයාගේ ජීවිතේ සාමාන්‍යයෙන් මේ ලාභ සත්කාර බලාගෙන ඉන්න කෙලෙසුන්ගෙන් තෙච්චලා යන ඒ ශ්‍රාවක චරිතවලට වඩා කොයිතරම්ම වෙනස්ද කියලා. මේ දේශනාවලින් අපිට ඒ වගේ දේවල් රාශියක් තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මෙහෙම කිව්වට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ සමන්්‍යමාගෙන අහගෙන හිටියා ඒ ගෘහපතිතුමාගේ ආශ්චර්ය අද්භූත කාරණා ඒ කියන ආකාරය පිළිබඳව. ඉතින් වේශාලික උග්ග කියන ගෘහපතිතුමා කියනවා ස්වාමීනි යම් කාලයක යම් දවසක ඒ භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේ මම මගේ ඇස් දෙකෙන් දැක්කද ඒ බුදුරජාණන් වහන්සේගේ දර්ශනයත් එක්කම තමයි මගේ සිත බුදුරජාණන් වහන්සේට පැහැදුනේ. ඉතින් මේ ගෘහපතිතුමා කියනවා ස්වාමීනි මෙන්න මේක තමයි මගේ ජීවිතයේ තියෙන පළමුවැනි ආශ්චර්ය අද්භූත කාරණාව. ඊළඟට ඒ ගෘහපතිතුමා කියනවා ස්වාමීනි ඒ බුදුරජාණන් වහන්සේ මම බොහෝම පිළිවෙලින් ඒ බුදුරජාණන් වහන්සේ වෙතට ගිහිල්ලා ගෞරවයෙන්ම බුදුරජාණන් වහන්සේව ඇසුරු කළා කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේව මම ඇසුරු කරන්නට යොමු වුණේ පහදවාගත්ත සිතක යුක්තව කියනවා. සිතේ පැහැදීමෙන්මයි බුදුරජාණන් වහන්සේ ඇසුරු කරන්න ගියේ. දැන් සමහර අය හිතේ ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ඇසුරු කරන්නට ගියා වාද විවාද කරන අදහසින්. සමහර අය බුදුරජාණන් වහන්සේ ඇසුරු කරන්නට ගියා ඒ බුදුරජාණන් වහන්සේගේ රූපයේ දෙස බලාගෙන ඉන්නට පමණක්. සමහර අය බුදුරජාණන් වහන්සේ අසුරු කරන්නට ගියා වැරදි තැනක් අල්ලගෙන මේ සමාජයේ පතුරු වීම පිණිස. නමුත් මේ ගෘහපතිතුමා ඒ බුදුරජාණන් වහන්සේ අසුරු කරන්නට ගියේ සිත පහදවාගෙන පහන් සිතින් යුක්තව. ඉතින් එතුමා කියනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මට අනුපිළිවෙල කතාව දේශනා කළා. අනුපිළිවෙල කතාව කියලා කියන්නේ පින්වතුනි සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරනකොට ධර්මයට ආධුනික කෙනෙකුට යම්කිසි අනුපිළිවෙලක් තියෙනවා ඒ ධර්ම කතාව ඒ බුදුරජාණන් වහන්සේ පවසන. ඒ ධර්මතාවයට අනුව තමයි බුදුරජාණන් වහන්සේ ඒ ධර්ම දේශනාව පවා දේශනා කරන්නේ. එකපාරටම ගැඹුරු ධර්මයක් දේශනා කරන්න යන්නේ නැහැ බොහෝ දිනාට. ඒ බුදුරජාණන් වහන්සේ යම් පිළිවෙලකින් අනුපිළිවෙල කතාවක් සිද්ධ කරනවා. ඉතින් මේ අනුපිළිවෙල කතාව ඒ ගෝපතිතුමා කියනවා ඒ පළවෙනි එක තමයි දාන කතං. දාන කතං කියලා කියන්නේ දානේ ආනිසංස ගැන දේශනා කරනවා. දානේ ආනිසංස කියන්නේ අතහැරීමේ තියෙන ආනිසංස. අතහැරීමෙන් ලැබෙන පින. එහි පුණ්‍ය විපාකයන්. ඊළඟට මේ දන් දීමෙන් මෙලොව පරලොව සැප උදා කරගත්ත පිරිසගේ ජීවන තොරතුරු. මෙන්න මේවා තමයි දානේ පිළිබඳව දේශනා කිරීම. එතකොට යම් ආකාරයකින් දානයක් දෙනවා නම් කොයි විදිහටද ඒ දානේ මහත්ඵල මහානිසංස ලැබෙන ආකාරයට පූජා කරන්න කියලා ඒ බුදුරජාණන් වහන්සේ පළමු කොටම දේශනා කරනවා. ඊළඟ එක තමයි සීල කතන්. ඒ දන් දීම පිළිබඳව ධර්මයේ දේශනා කළාට පස්සේ ඊළඟට බුදුරජාණන් වහන්සේ හිමීට මේ සිල්වත් වීම පිළිබඳව ධර්ම කාරණා කියා දෙනවා. ප්‍රාණඝාතයෙන් වැළකීම, ප්‍රාණඝාතයෙන් වැළකීමෙන් ලැබෙන ආනිසංසය, සොරකමින් වැළකීම, සොරකමින් වැළකීමෙන් ලැබෙන ආනිසංස, අනාචාරයෙන් වැළකීම, අනාචාරයෙන් වැළකීමෙන් ලැබෙන ආනිසංශ. ඒ වගේම බොරුවෙන්, කේලමින්, පරුස වචනෙන්, හිස් වචනෙන් වැළකීම. ඒ විදිහට වචනේ පිරිසිදු කර ගැනීමෙන් ලැබෙන ආනිසංශ. ඒ වගේම මත්පැන් මද්ද්‍රව්‍ය පානින් වැළකීම. ඒ විදිහට ජීවත් වීමෙන් ලැබෙන ආනිසංශ ගැන බුදුරජාණන් වහන්සේ මේ සීලය පිළිබඳව විස්තර කරලා දේශනා කළා. ඒ වගේම තමයි දැන් අපිට මේ දේශනා ගොඩක් මුණ ගැහෙනවා. දැන් විසාක උපෝසත සූත්‍රේ මේ 15ක පොහේ දවසට සිල් ගන්න ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට මෙන්න මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ ඒ ශ්‍රාවකයාව පිළිවෙලින් යම් තැනකට අරන් ඉන්න ඕන නිසා. එතකොට අපි පැහැදිලිවම තේරුම් ගන්නට ඕනේ මේ ධර්මදේශනාවක් තුළ යම්කිසි අනුපිළිවෙලක් තිබිය යුතුයි. ඒ බුදුරජාණන් වහන්සේ පවා අනුගමනය කළ පිළිවෙලක්. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා සියල්ලකම වගේ ඒ ශ්‍රාවකයාගේ ස්වභාවයට අනුව සැකසුණු අනුපිළිවෙලක් තියෙනවා. ඊළඟ එක තමයි තුන්වෙනි අවස්ථාවේදී සීලය ගැන කියලා වුණාට පස්සේ ස්වර්ගය ගැන, දිව්‍ය ලෝකය ගැන, සුගති ලෝකය ගැන ධර්මයේ දේශනා කරනවා. එතකොට මේ සුගති සැප සම්පත් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර සංසාරයේ අකුසලයේටම බර වෙලා අකුසලයක් එක්කම ජීවත් වෙන මිනිසුන් ඉන්නවා. එතකොට මේ මුළු ජීවිතේම අකුසලයක් එක්ක ජීවත් වුණත් මේ ජීවිතේදී ඒ අකුසල් සහගත රැකියාව නිසා ධනෙ ලැබෙන්න පුළුවන්. ඒ නිසා ඒ අය මේ ධනෙට මුලා වෙලා පරලෝක ජීවිතේ කොයි විදිහට ලැබුණත් ඉන්නකම් සතුටින් ඉන්නවා නම් ඉන්න ලැබෙනවා නම් කොයිතරම් දෙයක්ද කියන මානසිකත්වයේ පමණයි ඉන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ මේ ජීවිතයේ ලැබෙන මේ මානසික ඒ මානුෂීය සැපතටත් වඩා උතුම් සැපතක් උසස් සැපතක් මේ දිව්‍ය ලෝකවල ලැබෙනවා කියලා දේශනා කළා. එතකොට යම්කිසි කෙනෙක් මේ මානුෂීය සපතකට විතරක් සීමා වෙලා ඉන්නවා නම් ඒක නම් මේ සුගතියේ සපත පිළිබඳව සිතන්නට පටන් ගන්නවා මේ දිව්‍ය ලෝක පිළිබඳව ධර්ම දේශනා ශ්‍රවණය කරාට පස්සේ. ඊළඟට ඒක නම් කල්පනා කරනවා කොයි විදිහටද මම සුගති ලෝකෙක උපදින්නේ? ඒ සුගති ලෝකේ ඉපදීම පිණිස ඒ කාන්තෙන් පාපයෙන් වැළකීලා පින තුල සමාදන් විය යුතුයි. ඒ වගේම අකුසලෙන් වැළකීලා කුසලයේ තුල සමාදන් විය යුතුයි. මේ විදිහට තමුන්ගේ ජීවිතය වෙනස් කරගන්නට ඕනේ කියන අදහස ඇති වෙනවා අර සුගතිය පිළිබඳව දේශනා කරනකොට. ඊළඟට මේ සුගති සම්පත් ගැන දේශනා කළ බුදුරජාණන් වහන්සේ නවතින්නේ නැහැ. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා කාමානං ආදීනවන්. ඒ කියන්නේ කාමයන්ගේ තියෙන ආදීනව ගැන. එතකොට මේ කාමයන් කියලා කියන්නේ මේ ඇහැට පේන ප්‍රියමනාප කෙලෙස් ඇවිස්සෙන රූප, කනට ඇහෙන ප්‍රියමනාප කෙලෙස් ඇවිස්සෙන ශබ්ද ඒ වගේම ඉමිහිරි සුවඳ ජාති තියෙනවා ප්‍රියමනාප කෙලෙස් ඇවිස්සෙන ආකාරය. ඊළඟට කෙලෙස් ඇවිස්සෙන ආකාරයේ ප්‍රියමනාප රසයන් දිවට දැනෙනවා. ඊළඟට පහසක් පහසවල් තියෙනවා මේ ලෝකේ මේ කයට දැනෙන පහසවල් ප්‍රියමනාපයි කෙලෙස් ඇවිස්සෙනවා මෙන්න මේවා තමයි කාම ගුණයන් කියලා කියන්නේ. මේ කාමයන් තියෙනවා මිනිස් ලෝකේ දිව්‍ය ලෝකේ. එතකොට දිව්‍ය ලෝකෙත් කාමයේ තියෙනවා මිනිස් ලෝකෙත් කාමයේ තියෙනවා. මිනිස් ලෝකේ තියෙන කාමයට වඩා දිව්‍ය ලෝකේ තියෙන කාමයේ ඒ සැප පැත්තෙන් ගත්තොත් එහෙම උසස් කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ කාමයන්ගේ ලොකු ආදීනයක් තියෙනවා. දිවි ලෝකයේ කාමයක් තියනවාද? ඒ කාමෙත් ඒ ආදීනව ඒ විදිහටම තියෙනවා. මිනිස් ලෝකයන් කාමයක් තියනවාද? ඒ කාමයේ තුලත් ඒ ආදීනව ඒ විදිහටම තියෙනවා. එතකොට මේ කාමයේ ආදීනව දේශනා කරනකොට අර සුභතිය තුල වුණත් සිත පහදවාගත්ත කෙනාට තේරුම් යනවා එහෙනම් මේ දිවි ලෝකයේ තුල තියෙන කාමයේ තුල ආදීනමයක් දුකක් තියෙනවා කියලා. එතකොට එකපාරටම මේ කාමයේ ආදීනම ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ නැහැ. උන්වහන්සේ දේශනා කළේ මේ දානය ගැන, සීලය ගැන, දිවි ලෝකය ගැන දේශනා කළා ඊට පස්සේ තමයි කාමයන්ගේ ආදීනව ගැන දේශනා කරන්න පටන් ගත්තේ. එතකොට කාමයන්ගේ ආදීනව ගැන බුදුරජාණන් වහන්සේ වදාළ මේ කාමයන් ගිනි අඟුරු වලක් වගේ මේ කාමයන් කියලා කියන්නේ ඇට සැකිල්ලක් වගේ ඇට කටුවක් වගේ ඒ අපේ දැන් යම්කිසි සතෙක් ඇට කටුවක් මේ කටේ දාගෙන ඒක විකනවා කපනවා ඒක. නමුත් ඒක හැපුවට ඒ සතාගේ බඩ පිරෙන්නේ නැහැ. ඒ සතාගේම විදුරු මස් තුවාල වෙනවා, ලේ රස දැනෙනවා. එතකොට ඒ සතාගේම ලේ රසට තමයි ඒ සතා තව තවත් ඒ ඇටකටුව හපන්නේ. හපන්නම හපන්න තුවාල වෙනවා. අන්න ඒ වගේ තමයි කිව්වා මේ කාමය. tamungeema මේ ශරීරයේ තියෙන දේවල් නිසා තමයි සතුට වෙන්නේ. එහෙම නැතුව මේ විශේෂ දෙයක් මේ තුල නැහැ. මේ තුල තියෙන මුලාවක්, පීඩාවක්, දැවිල්ලක්, පිපාසයක් තියෙන්නේ. ඒ වගේ මේක සිහිනයක් වගේ කියලා කිව්වා. සිහිනයකදී ලැබෙනවා අපිට රජමාලිගා. සිහිනයකදී ලැබෙනවා යාන වාහන. සිහිනයකදී ලැබෙනවා මුදල් හදල්. නමුත් නැගිට ගම මේ සියල්ල ඉවරයි. නැගිටින්නට සිද්ධ වෙන්නේ අර නිදාගත්ත හිස් අපින්මයි. ආන්නේ වගේ තමයි කාමයන් බොහොම తాවකාලිකයි සිහිනයක් වගේ తాවකාලික සැපයක් තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේ ආදීනව ගැන බුදුරජාණන් වහන්සේ ධර්ම කාරණා විස්තර කරද්දී අර ප්‍රඥාවන්තයාගේ සැඟවුණු ප්‍රඥාව ඒ ධර්මයේ හැම යවදී වෙනවා. ඉතින් මෙන්න මේක තමයි මේ ධර්මයේ තුල තියෙන විශේෂත්වය. ඒ බුදුරජාණන් වහන්සේ අමතන්නේ මේ මස් වලින් හැදුන කන් දෙකකට නෙමෙයි. ඒ බුදුරජාණන් වහන්සේ අමතන්නේ ප්‍රඥාවට. ඒ ප්‍රඥාවට අමතනකොට ඒ ශ්‍රාවකයාගේ ඒ සැඟවුණු ප්‍රඥා මහිමයයි අවදි වෙන්නේ. ඒ තුලින් තමයි ඒක නා ධර්මය අවබෝධ කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දැන් කාමයන්ගේ ආදීනව මේ වේශාලික උග්ග කියන මේ ගෘහපතිතුමාට දේශනා කරා කියනවා. ඊළඟට දේශනා කරනවා ඕකාරං සංකලේශං. ඒ කියන්නේ මේ සත්‍යය කීට වෙන ආකාරය ගැන. මේ කෙලෙස් සහගත සත්‍යය කෙලෙසුන් නිසාම කිලිට වෙනවා. මේ කෙලෙස් සහගත සත්‍යය කෙලෙසුන් නිසාම දූෂණය වෙලා යනවා. කෙලෙස් සහගත සත්‍යය ඒ කෙලෙස් නිසාම විනාශ වෙනවා. ඒ කෙලෙස් නිසා මේ සත්‍යය දුගති ලෝකවල උපදිනවා. ඒ කෙලෙස් නිසා මේ සත්‍යය ඒ ලෝකවල ඉපදිලා දුක් විඳිනවා. ඒ නිසා මේ කෙලෙසුන්ගෙන් කිලිටි වීමෙන් තියෙන ආදීනවය ගැන බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට කාමයන්ගේ ආදීනවයත් කෙලෙසුන් තිබීමෙන් තියෙන ආදීනවයත් බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේදී දේශනා කළා. එතකොට කාමයන්ගෙන් නිදහස් වෙලා ඒ කාමයන්ගෙන් නිදහස් වුණාට පස්සෙත් යම් කිසි විදියකින් කෙලෙස් ඉතුරු වෙනවා නම් ඒ කෙලෙස් වලත් ආදීනවක් තියෙනවා කියලා තේරුම් ගන්නකොට ඒ ශ්‍රාවකයාට ප්‍රඥාව තියෙනවා නම් තේරෙනවා එහෙනම් සියලු කෙලෙසුන්ගේ නිදහස් වෙන්න ඕනි කියන අදහස. එතකොට සියලු කෙලෙසුන්ගේ නිදහස් වෙන්න ඕනි කියන අදහස ක්‍රමානුකූලව තමයි බුදුරජාණන් වහන්සේ ඇති කරන්නේ. ඉන්නතුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නික්ඛම්මේච ආනි ආනිසංසං. ඒ කියන්නේ අතහැරීමේ තියෙන ආනිසංසය. දැන් අර කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්න ඕනේ කියන මානසිකත්වයේ හැදුන ශ්‍රාවකයාට තමයි අතහැරීමේ ආනිසංසය කියන්නේ. එතකොට මේ ශ්‍රාවකයාගේ මනස හරි ලස්සනට හැදිලා මේ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් ආකාරයට. එතකොට ඒ අවස්ථාවේ මේ ශ්‍රාවකයාට කියනවා නම් කාමයේ අතහැරලා කාමයන්ගෙන් වෙන්න වාසය කරන්න. ඊළඟට ඒ කාම වස්තුන් හා සම්බන්ධ සියලුම අදහස් සියලුම පැතුම් මේ හැම දෙයකම තියෙන ආදීනමයක් හැම දෙයකම තියෙන දැවිල්ලක් ඒ නිසා මේ හැම අදහසක්ම අතහැරලා නිදහසේ වාසය කරන්න. එතකොට අර කෙලිසුන්ගේ ආදීනව තේරුම් ගත්ත කෙනා හරියට නිකන් මේ මල් දමක් දෝතිම පිළිගන්නවා වගේ නෙක්ඛම්මේ ආනිසංශය පිළිබඳ දේශනා කරද්දී ඒ අනුශාසනාව පිළිගන්නවා. එතකොට මේ දක්වා මේ පිළිවෙලින් මනස සකස් වෙන ආකාරයට ධර්මයේ දේශනා කරන්නට පුළුවන්කම ලැබෙන්නේ ප්‍රඥාවන්තයින්ට. ඒක බුදුරජාණන් වහන්සේ වදාළා පැහැදිලිවම පඤ්ඤාවන්තස් ආයන් දමෝ නායන් දමෝ දුප්පඤ්ඤස්ස කියලා බුදුරජාන් වහන්සේ වදාළේ. ඒ කියන්නේ මේ ධර්මයේ ප්‍රඥාවන්තයෙක තියෙන්නේ දුෂ්ප්‍රඥයෙක නෙමෙයි. ඉතින් මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේ උදේ හවා ධර්මයේ කියද්දී ඒ අනුපූර්ව පිළිවෙලින් ධර්මයේ කියද්දී ධර්මයේ තේරුම් ගන්නට බැරි වුණ පිරිස හිටියා ඒ කාලේ. දේවදත්ත වගේ අය, කෝකාලික වගේ අය, සුනක්කත් වගේ වික්ෂුන් ඒ පිරිසට මේ ධර්මයේ තේරුම් ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ ප්‍රඥාන්තය තමයි මේ දුර්ලභ අවස්ථාව අවදි කරගන්නේ. ඉතින් මේ විදිහට මේ අනුපූර්ව කතාව දේශනා කරලා ඉන්න අනතුරුව ඒ අවස්ථාව තුළ දැන් මේ වේසාලිකුග කියනවා නීවරණ යටපත් වෙලා සිත සංසිඳිලා සිත පහන් වෙලා බොහොම පැහැදීමකට ඇති වෙලා තියෙන අවස්ථාවේ ඒ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්න පටන් ගත්තා කියනවා. එතකොට දැන් මේ වේසාලිකුග්ග මේ ධර්මය අහනවා වේසාලික උග්ගට හොඳට තේරෙනවා බුදුරජාණන් වහන්සේ මේ පිළිවෙලින් මේ තමුන්ගේ සිත පිරිසිදු වෙන ආකාරයට මේ ධර්මයේ දේශනා කරන ආකාරය. ඉතින් ඒ කියන්නේ ඒක තේරුම් ගන්නට තරම් බොහොම බොහොම ප්‍රඥාවන්ත ශ්‍රාවකෙක් මේ වේසාලික උග්ග කියලා කියන්නේ. ඉතින් මේ වේසාලික උග්ග ගෘහපතිතුමා කියනවා මේ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කළා. ඒකට කියනවා සාමුස් සාමුක්ඛංශික ධර්ම දේශනාව කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලා විසින් තමන් වහන්සේලා විසින් අවබෝධ කරගත්ත ගුරු උපදේශ රහිතව අවබෝධ කරගත්ත චතුරාර්ය සත්‍ය ධර්මය. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තමයි දැන් මේ දේශනා කරන්න පටන් ගන්නෙ. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මේ දුක්ඛ සත්‍යයට අදාළව ධර්මයේ දේශනා කරනවා. ඊළඟට මේ අවස්ථාවේදී මේ දුකේ හට ගැනීම ඒකට හේතුව පිළිබඳව ඒ කියන්නේ තණ්හාව පිළිබඳව ධර්මයේ දේශනා කරනවා. ඊළඟට මේ අවස්ථාවේදී මේ දුකේ හේතුව නැති කිරීම, ඒ කියන්නේ මේ තෘෂ්ණාව සාමුලින්ම නැති කිරීම පිළිබඳව ධර්මයේ දේශනා කරනවා. ඊළඟට එතනින් නවතින්න නැතුව බුදුරජාණන් වහන්සේ මේ තෘෂ්ණාව නැති කර ගැනීම පිණිස ආර්ය ශ්‍රාංග මාර්ගය වඩන ආකාරය පිළිබඳව ධර්මයේ දේශනා කරනවා. මේ විදිහට චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනකොට ඒ බුදුරජාණන් වහන්සේ ඒ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා මේ ශ්‍රාවකයා අර Tamanගේ මනස ඒ සංසාරයෙන් එතර වීමට සුදුසු ආකාරයට සකස් කරගන්නවා. මෙවන් වූ ධර්ම දේශනා අහලා ඒ ආසනය තුලදී මරහත්ත්වයටපත් වන ශ්‍රාවක වේදා හිටියා. මෙවන් වූ ධර්ම දේශනා අහලා ඒ ආසනය තුලදීම සෝතාපන්න සකදාගාමි අනාගාමි වගේ මාර්ගඵලවලට ලක්වන ශ්‍රාවක හිටියා. ඉතින් අන්න ඒ වගේ මේ වේසාලික උග්ග කියන මේ ශ්‍රාවකයා කියනවා ස්වාමින් වහන්සේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය දේශනාව දේශනා කළ අවසන් වෙද්දී යම් අවස්ථාවක මේ කිලිති වීම නිසා කළු පැහැ ගැනීමලා තිබුණ වස්ත්‍රය ඒ වස්ත්‍රයේ ඒ ස්වභාවය නැතිලා ගිහිල්ලා පිරිසිදු වුණා වගේ ඒ පිරිසිදු වෙලා ඒ මේ බබලන්නට පටන් ගත්තා වගේ මේ අවිද්‍යාව මලකඩ වලින් අන්ධ වෙලා තිබුණ ඇස් දෙකක් තිබුණා මට ඒ ඇස් දෙක ඒ මලකඩ ටික ගැලවිලා ගිහිල්ලා පෑදුනා කියන මේ අවස්ථාවේ. දහම් මැස පහළ වුණා කියනවා. ඒ වෙලාවේ චතුරාර්ය සත්‍ය සත්‍යයක් කියලා ඒ ශ්‍රාවකයා දැක්කා. මේ ශාලිකුක කියන බ්ලෝපතිතුමා. එතකොට මේ ධර්මයේ අවබෝධ කරන තාක්කල් අපි සියලු දෙනාගේම ඇස්වල මලකට බැඳිලායි තියෙන්නේ. මලකට අතරින් මේ ලෝකේ දකින්න ඉතින් අපිට හරි දෙයක් තේරෙන්නේ මේ මලකට අතරින් දකින මේ ලෝකය අපි පිළිගන්නේ සැබවින්ම නැති දෙයක්. අනිත්‍ය වෙලා යන දෙයක් නිට්ටයයි වගේ අපිට තේරෙන්නේ. ඇයි අපි ඇස්වල මලකඩ, අවිද්‍යා මලකඩ. ඊළඟට මේ අසුබ දෙයක් සුබ දෙයක් විදිහට අපි පිළිගන්නේ. අපි ඇස්සලා අවිද්‍යාවලකට තියෙන නිසා. ඊළඟට අනාත්ම දෙයක් ආත්ම දෙයක් විදිහට අපි පිළිගන්නේ. මේ අවිද්‍යාවලකට තියෙන නිසා. ඒ නිසා මේ ඇස් පිරිසිදු කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. එතකොට මේ දෙවෙනි ආශ්චර්ය අද්භූත කාරණේ විදිහට මේ ඒසාලික උග්ග කියන ගෘහපතිතුමා දේශනා කරන මෙන්න මේක තමයි දෙවෙනි ආශ්චර්ය අද්භූත කාරණේ බවට පත් වෙන්නේ. ඒ අවස්ථාවේදී මේ විදිහට මේ මේ වේශාලිකෝග කියන ගෘහපතිතුමා තමන් වහන්සේගේ ජීවිතේ තමන් ඒ තමන්ගේ ජීවිතේ යම් කිසි සැක සංකා සහිත ස්වභාවයක් තිබුණා නම් දුකෙන් ඈතර වෙන්න කොහොමද කියලා අන්න ඒකත් නැති කරගත්තා. ඒ වගේම යම් කිසි අපරිසිදු ස්වභාවයක් තිබුණා නම් සිත තුළ ඒකත් නැති කරගත්තා. චතුරාර්ය සත්‍ය සත්‍ය ඥාණයටපත් වුණා. ඒ වගේම තෙරුවන් සරණ ගියා. තෙරුවන් සරණ ගිහිල්ලා ඒ අවස්ථාව තුලදීම මේ ශ්‍රාවකයා බ්‍රහ්මචාරී වෙනවා කියන අදහසට පැමිණිලා බ්‍රහ්මචාරී වුණා. මේ වේශාලික කියන ගෘහපතිතුමා. එතකොට ඒක මේ ධර්මයේ ශ්‍රවණය කරපු ඒ අවස්ථාව තුලදීම සිද්ධ වුණ දෙයක්. එතකොට සාමාන්‍ය ශ්‍රාවකයෙකුට වඩා වෙනස්. වේශාලිකුග්ග කියන ගෘහපතිතුමා ධර්මාසනයේ තුලදීම ධර්මයේ ශ්‍රවණය කරද්දී ඒ ආසනයේ තුලදීම බ්‍රහ්මචාරී ජීවිතයට පත් වුණ කෙනෙක්. ඉතින් ඒක තමයි දෙවෙනි ආශ්චර්ය අද්භූත කාරණාව. ඉතින් මේ කාරණාවෙන් අපිට පැහැදිලි වෙනවා මේ විදිහට මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ පිළිවිලින් දේශනා කරන ලද චතුරාර්ය සත්‍ය ධර්මයේ ශ්‍රවණය කිරීමේ තියෙන වටිනාකම ගැන. ඊළඟට එතුමා කියනවා මේ ස්වාමින් වහන්සේට ස්වාමීනි මගේ ජීවිතේ හිටියා කියනවා බොහොම තරුණ බිරින්දෑවරු හතර දෙනෙක්. ඉතින් මේ භාර්යාවරු හතර දෙනා දැන් මේ වෙනකොට මේ ධර්මය ශ්‍රවණය කරලා බ්‍රහ්මචාරය වෙනවා කියලා හිතාගත්තට පස්සේ ඒ කියන්නේ සම්පූර්ණ කාමසේවණයෙන් ඈත් වෙනවා කියන අදහසටපත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා දැන් මෙයා කල්පනා කළා මේ බිරින්දෑවරු හතර දෙනාට යම්කිසි පිළිවෙලක් සකස් කරලා දෙන්න ඕනේ ජීවත් වෙන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා නිවසට ගිහිල්ලා මේ බිරින්දෑවරු හතර දෙනාට කතා කරලා කිව්වා කියනවා. නැගණිවරුනි මම දැන් බ්‍රහ්මචාරී වුණ කෙනෙක් ඒ නිසා කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න මම තමුගේ දෙමව්පියන්ගේ නිවසට ගිහින් දාන්නම් කියලා. ඊළඟට කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට මට උපස්ථාන කරගෙන සහෝදරියක් වගේ ඉන්න පුළුවන් කියනවා මේ ගෙදර. එහෙම නැත්නම් කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න ඔබ විවාහ වෙන්න කැමති කෙනෙක් මම ඒ කෙනාට ඔබව සරණ පාවා දෙන්නම්. ඒතර බලන්න සාමාන්‍යයෙන් මේ ස්වාමීක් කියන කතාවක් නෙමෙයි. මේ ධර්මා මේ ධර්මයේ ශ්‍රවණය කරපු ආසනිය තුලම මගඵල ලැබපු ශ්‍රාවකෙක් ඒ අතහැරීම උපරිම විදිහට කරන්න පුළුවන් ආකාරයට මාර්ගඵල අවබෝධ කරගත්ත ශ්‍රාවකෙක් මේ නිවසට ගිහිල්ලා මේ බිරින්දෑවරුන්ට කියන්නේ. ඉතින් මෙහෙම කිව්වට පස්සේ එතන හිටපු වැඩිමහල් භාර්යාව පළමුවෙන්ම විවාහ වුණ කෙනා මුලින්ම ඒ ඒ ශාලිකුග්ගට මුණ ගැහුණ කෙනා ඒ ශාලිකුග්ග ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි මම කැමති අහවල් පුරුෂයාට ඒ නිසා එයාව මට විවාහ කරලා දෙන්න කියලා. එතකොට මේ වැඩිමහල්ම කෙනා මුලින්ම මුණ ගැහුණ කෙනා. ඉතින් ඒ වෙලාවේ ඒ ශාලික උග්ග කිසිම හිතේ වෙනසක් නැතුව ඒ භාර්යාවගේ අතින් අරගෙන ගිහිල්ලා අර පුද්ගලයාට බාර දීලා අතින් පෙන් වඩලම ඒ පුද්ගලයාට බාර දීලා පිටත් වෙලා ආවා කියලා කියනවා. ඉතින් මේ අවස්ථාවේදී කියනවා ස්වාමීනි මගේ හිතේ කිසිම වෙනසක් කිසිම දුකක් කිසිම පසුතැවීමක් ඇති වුණේ නැහැ කියනවා. සාමාන්‍යයෙන් ඒ වෙලාවේ හිතෙන්න පුළුවන් මේ පළවෙනිම කෙනා තමයි මේක කිව්වේ කියලා. නමුත් මේ වේශාලික උග්ගගේ හිතේ කිසිම වෙනසක් ඇති වුණේ නැහැ. ඉතින් ඒක තමයි එතුමාගේ ජීවිතේ තුන්වැනි ආශ්චර්ය අද්භූත කාරණාව. ඊළඟට මේ වේශාලික උග්ග කියන ගෘහපතිතුමා කියනවා ස්වාමීනි මගේ මේ ජීවිතේ මගේ භාණ්ඩාගාරයන් තුල මා සතුව මේ තරමින් භෝග වස්තුන් තියෙනවා. මේ තරමින් ධනෙ තියෙනවා. මේ තරමින් ඉඩ කඩන් වතු පිටි දීපල තියෙනවා. ඉතින් මේ විදිහට මේ තියෙන මේ දීපල වතු පිටිත් එක්ක මට කවදාවත් හිතෙන්නේ නැහැ කියනවා මෙන්න මේක මම දෙන්නේ නැහැ මේක මම දන් දෙනවා. මේ කොටස මම තියාගන්නවා මේ කොටස විතරයි දන් දෙන්නේ. මේ වගේ දේවල් මගේ පරිහරණයට ගන්නවා මේ වගේ දේවල් මම දන් දෙනවා. මේ විදිහට මම බෙදන්නේ නැහැ කියනවා කවදාවත්. බෙදන්නේ නැහැ. යම් විදිහකින් tamunට දෙන්න හිතුණා නම් tamun පරිභෝජනය කරනම දේ පවා ඒ අවස්ථාවේදී ශ්‍රාවකයා ඒ ගෘහපතිතුමා ඒක දෙනවා කියනවා. ඒ නිසා කිසිම බෙදීමක් නැතුව පොදුවේ නිදහසේ අතහරින්නට පුළුවන් හැකියාවක් tamun තුල තියෙනවා කියලා ඒ ගෘහපතිතුමා ඒ අවස්ථාවේදී පැවසුවා. ඉතින් ඒක තමයි හතරවැනි ආශ්චර්ය අద్భుත කාරණාව බවට පත් වෙන්නේ. ඊළඟට කියනවා ස්වාමීනි මම භික්ෂුන් වහන්සේලා ඇසුරු කරනවා නම් ඒ භික්ෂුන් වහන්සේලා ඇසුරු කරන්නේ බොහෝම පිළිවෙලින් සකසා මම මේ භික්ෂුන් වහන්සේලා ඇසුරු කරන්න කියනවා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා ඇසුරු කරන පිළිවෙලක් ඒ ශ්‍රාවකයාගේ සිත තුළ තියෙනවා. දැන් සමහර අවස්ථාවක දැන් කෙනෙක් තුළ තියෙන පුළුවන් භික්ෂුන් වහන්සේලා ඇසුරු කරන පිළිවෙල පිළිබඳව අනවබෝධයක්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි හිතමු ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නට ඕනේ. එතකොට ඒ ශ්‍රවණය කිරීම පිණිස සුදුසු අවස්ථාව වැටහෙන්නේ නැහැ. සමහර ලාට මේ විදිහට යන අතරේ අතරමඟදී නවත්තලා කතා කරලා ධර්ම කාරණේ අහනවා. ඊළඟට යම් අවස්ථාවක මේ හදිසි ගමනක් යන්න තියෙන අවස්ථාවක විශාල සෑහෙන වෙලාවක් කතා කරන්න තියෙන ධර්ම කාරණයක් ගැන කතා කරනවා. එතකොට මේවා තමයි නොසකසා සකසන්නේ නැතුව ඇසුරු කිරීම. නමුත් වේසාලික උග්ග කියන ගෘහපතිතුමා සුදුසු කාලය බලලා ඒ සුදුසු ආකාරයට පිළිවෙලින් සකසා වේලාව අරගෙන ඒ වේලාවත් බලලා ඒ ආකාරයෙන් තමයි පිළිවෙලින් ඒ වික්ෂුණාසල ඇසුරු කරන්නේ. ඉතින් මේක ආශ්චර්ය අද්භූත කාරණාවක් කියනවා. ඒ ශ්‍රාවකයා තුළ දකින්නට ලැබෙනවා. ඊළඟට වේශාලික උග්ග කියන ගෘහපතිතුමා කියනවා ස්වාමීනි මම ඇතම් අවස්ථාවවල ඒ විදිහට ඒ භික්ෂුන් වහන්සේලා ළඟට ගිහිල්ලා උන්වහන්සේලා ඇසුරු කරනකොට මේ භික්ෂුන් වහන්සේලා ධර්මීය දේශනා කරනවා නම් ඒ ධර්මයේ බොහෝම සාවධානව අසා සිටිනවා කියනවා. ඒ වගේම ඒ භික්ෂුන් වහන්සේ ධර්මීය දේශනා කරන්නේ නැත්නම් ඒ භික්ෂුන් වහන්සේට වැඩගත් වෙන ආකාරයට මම ධර්ම කරුණු කීපයක් මතව කරනවා කියනවා. ඉතින් මේ ගෘහපතිතුමා කියනවා ස්වාමීනි මෙන්න මේක තමයි මගේ ජීවිතයේ හයවෙනි ආශ්චර්ය අද්භූත කාරණාව. එතකොට භික්ෂුන් වහන්සේ නමක් ඇසුරු කරන්න ගියාට පස්සේ ඒ භික්ෂුව ධර්මයේ කියන්නේ නැත්තම් tamunට හිත පැහැදෙන ආකාරයට මේ ශ්‍රාවකයා මොකද කරන්නේ භික්ෂුවට පවා වටින ආකාරي ධර්මයක් ඒ අවස්ථාවේදී කියලා තමයි එන්නේ. එතකොට බලන්න මේ කාලේ හිටපු මේ ගිහි ශ්‍රාවකයන් තුළ ඒ ධර්මයත් එක්ක ගොඩනැගුණු අභිමානයක් තිබුණා. ඒකයි මේ වගේ වෙනසක්. තමුගේ ජීවිතේ උදා කරගන්න පුළුවන් උනේ. ඒ අවස්ථාවේ ධර්මයට ලබා දිය යුතු නිසිතන ලබා දුන්නා. එතකොට ධර්මයේ හමුවේ ඒ ධර්මය කියන්නේ ගිහි කෙනෙක් වේවා පැවිදි කෙනෙක් වේවා ගිහි අය සහ පැවිදි අය සියලු දෙනාම ධර්මයට යටයි. ඒ තමයි බුදුරජාණන් වහන්සේ පව සාස්ෘත්‍යය තියාගත්තේ. ඒ නිසා ඒ ලක්ෂණය ඒ ශ්‍රාවකයා තුළ තිබුණා. ඒ තමයි 6 වෙනි ආශ්චර්ය අද්භූත කාරණාව. ඊළඟට මේ වේසාලික උග්ග කියන ශ්‍රාවකයා අර ස්වාමින් වහන්සේට කියනවා ස්වාමීනි ඇතම් ආස්ථානවලදී මේ දෙවිවරු මන් ළඟට ඇවිල්ලා මෙන්න මේ විදිහට කියලා තියනවා කියනවා. ඒ තමයි ගෘහපතිතුමනි බුදුරජාණන් වහන්සේ විසින් මේ දේශනා කරන ධර්මයේ මනාවකට දේශනා කරලා තියෙනවා. ඒ ධර්මයේ බොහෝම පිරිසිදුයි. ඒ ධර්මයේ බොහෝම පරිපූර්ණයි. ඒ ධර්මයේ තමයි අවබෝධ කළ යුත්තේ. කියලා දෙවිවරු ඇවිල්ලා මට කියනවා කියනවා. ඉතින් එතුමා කියනවා ස්වාමීනි මේ දෙවිවරු ඇවිල්ලා මේ විදිහට මට කිව්වට ඒ අවස්ථාවේදී මම දෙවිවරුන්ට මේ විදිහට උත්තර දුන්නා කියනවා. ඒ තමයි දෙවිවරුනි ඔබ ওই විදිහට මට කිව්වත් ওই විදිහට මට කිව්වේ නැතත් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒකාන්තයෙන් පරිපූර්ණයි පාරිශුද්ධයි. ඔබ වහන්සේලා ওই විදිහට මට ඇවිල්ලා මේ විදිහට ධර්මයේ පාරිශුද්ධභාවය දේශනා කළා කියලා මට 아무තු පැහැදීමක් එන්නේ නැහැ. මං ඒකාන්තයෙන්ම දන්නයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිරිසිදුයි කියලා. ඊළඟට කියනවා ස්වාමීනි දෙවිවරු ඇවිල්ලා මාත් එක්ක කතා කරන එක ගැන මගේ හිතේ කිසිම උද්දාමයක් නැහැ කියනවා. මං ඒකට ආඩම්බර වෙන්නේ නැහැ කියනවා. මාන්නයක් ඇති කරගන්නේ ඒක මට 아무තු දෙයක් නෙමෙයි. ඒක මට විශේෂ දෙයක් නෙමෙයි කියනවා. අන්න ඒක තමයි එතුමාගේ හත්වැනි ආශ්චර්ය අද්භූත කාරණාව. එතකොට දෙවි කෙනෙක් ඇවිල්ලා මේ ධර්මයේ හැසිරෙන කෙනෙක්ට මේ දෙන නිතර නිතර කතා බහ කරනකොට සාමාන්‍යයෙන් මේ විදිහට කතා බහ කරන්නේ නැති කෙනෙක්ට මුලින්ම එල කතා බහ කරනකොටම ඒ කෙනාගේ හිත උද්දාමයටපත් වෙනවා. මහා ලැබීමක් කියලා හිතනවා. විශේෂ දෙයක් කියලා හිතනවා. නමුත් එහෙම දෙයක් මේ ශ්‍රාවකයාගේ ජීවිතේ තිබිලම නැහැ. ඉතින් ඒක ඒකාන්තයෙන් ආශ්චර්යගත කාරණයක්. යන්තම්ගෙන් සාමාන්‍යයෙන් භාවනාවක් නෙමෙයි හීනකින් දෙවි කෙනෙක් වෙනුණා ඒක මහා විශාල දෙයක් විදිහට තමයි සැලකන්නේ. ඊට පස්සේ හොයනවා මේ හීනෙන් දෙවි කෙනෙක් වෙන්නේ. මේ దేవතාවා පෙන්වන නිමිත්ත මොකක්ද? ඒ කාරණේ මොකක්ද කීකේ? රටේ නැති පොත් පෙරලා පෙරලා හැමතැනම ගිහින් විමසෙමස වෙනවා. එතකොට ඒකත් එක්කම තමයි මේ ජීවිතේ සති ගානක් ගත වෙන්නේ. නමුත් මේ ශ්‍රාවකයා ඒක නිසා ප්‍රමාදයටපත් උන්නේ නැහැ, උද්දාමයටපත් උන්නේ නැහැ කියනවා. ඒක හත් වෙනි ආශ්චර්ය අද්භූත කාරණාවක්. ඊළඟට කියනවා ස්වාමීනි මේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළා කියනවා ඕරම් භාගයේ සංයෝජන පහක්. මේ හෝරම් භාගයේ සංයෝජන පහ තමයි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිග. මෙන්න මේ හෝරම් භාගයේ සංයෝජන පහ මගේ ජීවිතේ ප්‍රහාණය වෙලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙන්නේ, නිරුද්ධ වෙලා තියෙන්නේ. මෙන්න මේක තමයි මගේ ජීවිතයේ අටවැනි ආශ්චර්ය අද්භූත කාරණාව. එතකොට ඕරම් භාගයේ සංයෝජන පහ ප්‍රහාණය වුණා කියලා කියන්නේ ඒ ශ්‍රාවකයා ඒකාන්තයෙන්ම අනාගාමී. එතකොට මේ වේශාලිගෝග කියන ශ්‍රාවකයා අනාගාමි ශ්‍රාවකයෙක්. ආශ්චර්ය අද්භූත කාරණා 8ක් තියෙනවා. ඉතින් මේ විදිහට එතුමා කියනවා ස්වාමීනි මෙන්න මේ ආශ්චර්ය අද්භූත කාරණා 8 තමයි මගේ ජීවිතේ තියෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ කුමක්ද කියන්න නම් මම දන්නේ නැහැ. නමුත් මම හඳුනාගෙන තියෙන ආශ්චර්ය අද්භූත කාරණා තමයි මේ කාරණාට කියලා ඒ ස්වාමින් වහන්සේට පවසා සිටියා. ඉතින් එහෙම කිව්වට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ බොහොම සතුටටපත් වෙලා ඒ උග්ග උග්ග කියන ගෘහපතිතුමාට සමුදීලා එතනින් පිටත් වෙලා ගිහින් පින්ඩ පාතිත් කරගෙන පින්ඩ පාති වළඳලා ඉන්න අනතුරුව සවස් කාලේ බුදුරජාණන් වහන්සේ මුණ ගැසෙන්නට ගියා. ඒ බුදුරජාණන් වහන්සේ මුණ ගැසෙන්නට ගිහිල්ලා පැත්තෙන් ඉඳගෙන ඒ ඒ උග්ග කියන ගෘහපතිතුමා සමග සිද්ධ කරගන්නට යෙදුන ඒ සංවාදය බුදුරජාණන් වහන්සේට පවසා සිටියා. සම්පූර්ණයෙන් මේ උග්ග ගෘහපතිතුමාගේ වාස්චාර අද්භූත කාරණාටම ඒ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කිව්වා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා පින්වත් භික්ෂුව බොහෝ මගේ ඒ උග්ග කියන ගෘහපතිතුමා තුළ මෙන්න මේ ආශ්චර්ය අද්භූත කාරණාට ඒ විදිහටම තියෙන බව තථාගතයන් වහන්සේ දකිනවා කියනවා. ඒ උග්ග කියන ගෘහපතිතුමා තුළ ওই විදිහටම ආශ්චර්ය අද්භූත කාරණා තියෙන බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා කියලා ඒ බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ භික්ෂුව මේ විශාලා මහනුවර මේ උග්ග ගෘහපතිතුමාගේ මේ ආශ්චර්ය අද්භූත කාරණාට මේ විදිහටම දරා ගන්න කියලා. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව අවසන් කළා. ඉතින් අපි කල්පනා කරන්නට ඕනේ මේ බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවන් තුලින් අපේ ජීවිතයේ අවබෝධයක් කරා යන්නට අපි සියලු දෙනාගේම ජීවිත තුළ මේ ශ්‍රවණය කරන්නා වූ ධර්මයේ ස්ථාපිත වෙලා තැන්පත් වෙලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ පුණ්‍ය ශක්තිය දිනු වී තිබේවා කියලා දිෂ්ඨානය ඇති කරගනිමු. ඊම ධර්මානුශාසනාව පැවැත්වුවේ පූජනීය අමන්පොළ ඥානවිජය ස්වාමීන් වහන්සේ